ඊළඟට කාලිංග මහත්මයා ඔබතුමාට මයික් එක අන්මියුට් කරන්න පුළුවන්ද? හා එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් මට ප්‍රශ්න දෙකක් තියෙනවා පුළුවන් විලා තියෙනවා නම් උත්තර සපයන්න ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ අද දේශනාවේ ප්‍රපංච ධර්මයන් දුරු කිරීමේදී ඔබ වහන්සේ කිව්වා විදර්ශනා නුවණින් බැලිය යුතුයි කියලා එතකොට ස්වාමීන් වහන්සේ අදහස් කළේ අර නාම රූප පරිත්‍යජ අරුද්‍යවේ ඥාණයෙන් හරි ආයතන වලින් හරි ඒ විදිහට විදර්ශනා කිරීමද එතකොට ස්වාමීන් වහන්සේ කළත් අපිට මාන කියන එක රහත් වෙනකල්ම තියෙනවා නේද ස්වාමීන් වහන්සේ මම තේරෙන විදිහට කොටස මේ මේ මේ අපි කිව්වේ අර අනුසය වශයෙන් ක්‍රියාත්මක වෙන අනුසය ධර්ම හතක්. එතකොට මේ අනුසය ධර්ම එකින් එක මාර්ගඵල වලදී තමයි ප්‍රහාණය වෙන්නේ. හැබැයි මාර්ගඵල වලට කලින් වුණත් අපට විදර්ශනා ප්‍රඥාව අවදි කරගෙන දැන් අර මුලින්ම අරුණ මනතුංග මහත්මයා කිව්වේ චිත්තානුපස්සනාව ප්‍රගුණ කරලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපට අපේ සිත දිහා බලන්න පුළුවන් නම් තමයි මේ සිද්ධ වෙන පටලැවිල්ල පෙනෙන්නට ගන්න. එතකොට ඒක තමයි මූලික සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය. ඊට පස්සේ අපිට සති සම්පජාඤ්ඤය දියුණු කරන දියුණු කරන ප්‍රමාණයට තමයි හේතුඵල වශයෙන් මෙතන ක්‍රියාත්මක වෙන හැටි පෙනෙන්නේ. ඒතකොට හේතුඵල වශයෙන් යමක් පෙනෙනවා නම් ඒක විදර්ශනා ප්‍රඥාව. එතකොට ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ධර්ම වහා බිඳී යන ආකාරය හට ගැනීම බිඳීම් දෙකෙන් පෙළෙන ආකාරය ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැතුව හේතුප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරය. එතකොට මේවා දකිනවා නම් එතන විදර්ශනා ප්‍රඥාවක් තමයි ඇති වෙන්නේ. නමුත් ඒ විදර්ශනා ප්‍රඥාව ලෞකිකයි. ලෞකික සම්මාදිට්ඨියයි. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් බවට පත් වෙන්නේ මාර්ගසිතේදී පමණයි. එතකොට සෝවාන් මාර්ගසිත, අසකෘදාගාම මාර්ගසිත, අනාගාම මාර්ගසිත, අරහත් මාර්ගසිත කියන මාර්ගසිතවල දිපමණයි මේ ලෝකෝත්තර භාවයටපත් වෙන්නේ. අන්නේ ලෝකෝත්තර භාවයටපත් වෙන අවස්ථාවේදී පමණයි මේ අනුශය ප්‍රහාණය කිරීමේ හැකියාව තියෙන්නේ. එතෙක් අපට පුළුවන්කම තියෙනවා ලෞකික සම්මාදිට්ඨියෙන්, ලෞකික ප්‍රඥාවෙන්, ලෞකික විදර්ශනා ඥාණයෙන් අපට පුළුවන්කම තියෙනවා අර කෙලස් ධර්මවල පරිඋත්ථාන ව්‍යතික්‍රමන අවස්ථා දෙක දුරු කරන්න පුළුවන්. හැබැයි අනුශ්‍රය අවස්ථාව දුරු කරන්න බෑ ලෞකික සම්මාදිට්ඨියෙන්වත් ලෞකික ප්‍රඥාවෙන්වත් දැන් ඔබතුමා කිව්ව හැටියට උදයව විඥාන ආදී නවමහා විදර්ශනා ඥානවල එකකට ගියා වුණත් සෝවාන් ආදී ඵලයකටපත් නොවිච්ච තනත්තාගේ ඒ ඥාණය ලෞකික විදර්ශනා ඥානය. ඒතකොට මේ ලෞකික විදර්ශනා ඥානයට පුළුවන්කමක් නැහැ අනුශ්‍රය ප්‍රහාණය කරන්න. ඒකට පුළුවන්කම තියෙන්නේ පරිඋත්ථාන ව්‍යතික්‍රමන අවස්ථා සමනය කරන්න විතරයි. අනුශය අවස්ථා ප්‍රහාණය වෙන්නේ අර මාර්ගඥාන හතරෙන් සෝවාන් මාර්ගඥානෙන් දිඨානුසය සහ විචිකිච්ඡානුසය දුරු වෙනවා. ඊළඟට අනාගාමී මාර්ගඥානෙන් රාගානුසය, පටිඝානුසය දුරු වෙනවා. ඊළඟට අරහත් මාර්ගඥානෙන් භවරාගානුසය, මානානුසය සහ අවිජ්ජානුසය කියන ඉතිරි අනුසය තුන දුරු වෙනවා. සෝවාන් මාර්ගඥානින් දෙකක් දුරු වෙනවා. අනාගාම මාර්ගඥානෙන් දෙකක් දුර වෙනවා අරහත් මාර්ගඥානෙන් තමයි ඉතිරි හතර දුර වෙන්නේ සංයෝජන හැටියට ගත්තොත් සංයෝජන තුනක් සෝවාන් මාර්ගඥානෙදී සංයෝජන දෙකක් අනාගාමි මාර්ගඥානෙදී ඉතිරි සංයෝජන පහම අරහත් මාර්ගඥානෙදි තමයි දුර වෙන්නේ. එතෙක් අපට පුළුවන් වෙන්නේ ලෞකික ප්‍රඥාවෙන් ලෞකික විදර්ශනා ඥානෙ අරවා එහි මතු පිට ස්වરૂපේ යටපත් කරන්න විතරයි. Uh, එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ස්වාන් මාර්ග uh, uh, අරියන් වහන්සේ කෙනෙකුට දිට්ටි ප්‍රපංච ධර්ම වලින් දිට්ඨිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙලා. ඔව්. දිට්ඨියයි විචිකිච්ඡාවයි ප්‍රහාණය වෙලා. එතකොට උන්වහන්සේට දැන් තණ්හාමාන දිට්ඨි වශයෙන් එකේ දිට්ඨිය ඇති වෙන්නේ නැහැ එතන. එතකොට උන්වහන්සේට තණ්හාමාන කියන දෙක විතරයි එතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තණ්හාමාන කියන දෙක අරහත්ත්වයට දක්වාම ක්‍රියාත්මක වෙනවා යම් ප්‍රමාණයකින්. මාන මානය මානානුසයත් එතෙක්ම තියෙනවා තණ්හා අනුසයත් එතෙක්ම තියෙනවා. එතකොට අර කාමරාග කියන කොටසේ තණ්හාවේ රාග කොටස අතනින් ප්‍රහාණය වෙනවා අනාගාමි මාර්ගඥානේ. නමුත් තණ්හා කියන එහි මූලික ස්වરૂපය ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි භවරාගය අරහත් මාර්ගඥානය දක්වාම තියෙන. අවිද්‍යාව තියෙන තාක් කල් ඒ අවිද්‍යාවත් එක්කලා තණ්හාවේ සූක්ෂම ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. අර කාමයන් ඇසුරු කරන ඇලෙන බැඳෙන ගතිය විතරයි අනාගාමී මාර්ගඥානේ ප්‍රහාණය. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පින්